ගරු ස්වාමින් වහන්සේ අද උදේ පහේ සිට ආයතය දක්වා වූ පරණක භාවනාවේදී හුස්ම රැල්ලක් දැනුනේම නැත. සිතුවිලි බාධාවකුත් නැත. ඉඳ හිට දැනෙන ශාරීරික වේදනාවක් පමණි. ශබ්ද නිසා සතියට ඊතරම් කරදරයක්වත් නැත. මම හිඳිමි ඉන්නවා නිදි නැත යන්න සිහිය තබාගෙන කාලය ගෙවෙමි. නමුත් දහවල් සක්මන හා පරයන්කවලදී බොහෝ විට සිතුවිලි පැමිණ නැවත නැතිව ගියේය. නැවත නැවත මූල කර්මස්ථානයේම සිය පැවැත්වීමට මහන්සි ගත්ෙමි. මේ ආකාරයෙන් පරයන්කේ සිටීමේ වරදක් ඇතොත් නිදොස් කර දෙන්න නැමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. ඇත්තටම වැරදක් හොයන එක නෙමෙයි මගේ පැත්ත තියෙන්නේ. මේ දේ කරගෙන යන්න තවන්ට බාධාවක් නැත්තම්. කියන්නේ උදේ පරියන්ක අරගත්තොත් Tamanට වේදනාව වගේ අපේ වැටෙනවා. ඒත් බාධාවක් නෑ යන්න පුළුවන්. තාම යන්න. තාම පාර තියෙනවා. තාම යන්න පුළුවන්. ඒ දවල් වෙනකොට කතා කරලා කියනවා හිතවිලපේකුත් එනවා. මූල කර්මස්ථානයත් එනවා. මේ තවදුරටත් මේක දිගේ යන්න පුළුවන් නම් බාධාව තියෙනවද කියලා දන්නේ තමයි. පිට කෙනෙකුට කියන්න බෑ මේ හරි පාරද යන්නේ වැරදි පාරද යන්නේ කියලා. Tamanට මේ අත්දැකීම යම් කිසි මට්ටමකට එනකන් මේක තියෙන අත්දැකීම් මදිකම යහමුසි මට්ටමට එනකන් ඕකට යන්න අරින්න. පැලෙන පැත්තට මැස්ස ගහගෙන යන්න. යන්න බාධාකව තමයි තේරෙන්නේ. ආවට පස්සේ අපි සාකච්ඡා කරමු. බාධා බාධා අපේක්ෂා කරන්නත් එපා. බාධාවල් වලට අනගහලා ගෙන්නන්නත් එපා. ඔය විදිහට දිගට අත්දැකීම කරගෙන යන්න. ඒ පළවෙනි සැරේ පළවෙනි වාක්‍ය පටන් අරගන්නේ මට ආනපානෙ පේන්නේ නැහැ කියලා. එතනම වැරද්දක් තියෙනවා. පේන දේ කියනවා මිස පේන්නේ නැති දේවල් අල්ලන්න රණ්ඩු කරන එක තමයි පෞල් කනවයි කියන්නේ. මේ පෞල් කෑමක් නෑ මෙතන. තියෙන දේ කියන එකයි තියෙන තනිකර ජීවිතයක් තියෙන්නේ මේකේ. ගෙදර ගෑනට බැන බැන ඉඳලා වැඩක් නෑ. මේක එහෙම ගන්නෑ. මේ තියෙන ඔබට පේන්නේ මොනවද කියලා කියන්න දන්න බෑ. ඒක දොස් කියන දෙයක් නෑ. දෙවිට තුන්වෙනි වාක්‍යයට යනකොට පේන දේ ලියලා තියෙනවා. ඒ නිසා වාඩි වෙලා බලනවා මම දැන් මෙතන ඉන්නවා කියන එක දන්නවනම් ආනපන නෑ කියලා චෝදනා කරන්න ඕනේ නෑ. චෝදනා පත්‍රේ පටන් ගන්න එපා. ඒක පැහැදිලිවම මූලිකව උපදේශපන්තිය හරියට තේරුම් ගත්තේ නැති එකක්. මේ පටන් ගන්නකොට මම මේ කියන්නේ මේක අන්තිම දවස වෙනකම් මේ ප්‍රශ්නේ එනවා. මොකද ගෙදරින් එනකොට ඇවිල්ලා තියෙන්නේ මේ ආනපානත් එක්ක ඇග්‍රීමන්ට් එක සයින් කරලා. මේ ඒව බලංගුට මෙහි යන්නේ අලුත්ම ඇග්‍රීමන්ට් එකට යන්නේ වාඩි වෙලා පේන දේ කියන්න. එතකොට අර නොපෙනෙන දේ පටන් ගත්තයි කියලා කියන්නේ පටන් ගන්නකොටම වැරදි concept එකක් තියෙනවා. වැරදි වැරද්දක් තියෙන්නේ. ඒක මේ දඬුවම් කර යුතු එල්ලලමරණ තරම් වැරද්දක් නෙවෙයි. නමුත් මේක බූලික වැරද්දක් නිසා ඒක හදාගන්න මම වර්තා කරනකොට ඒ සක්මන් භාවනා පිළිබඳ හෝ පරේක භාවනා කරනකොට ඒකට පෙළඹිලා ඒකට අවස්ථාව දීලා පේන දේ කියනවා මිස අරක පෙනුන්නේ මේක පෙනුන්නේ කියලා කියනවනම් ඒක මූලිකවම විපස්සනා කියන එක දන්නේ නැහැ මූලික උපදේශ වලට අයිම්කම් දීලත් නැහැ එහෙම කෙනාට මේ මන් දැන් කියන එක ඇහෙන්නෙත් නැහැ ඒකට කරන්න දෙන්න. ඒක කේස් හාඩනින් ඇහෙන්නෙම මට අනපාන පේන්නේ කනපින්දමෙමයි පටන් අර ගන්න. ඉතින් ඒක පොඩ්ඩක් නතර කරලා පේන දේ ලියන්න පුරුදු කරගන්න. එතකොට භාවනාව හරියම මිහිරි එකක් පාටපත් වෙයි. මේ ප්‍රශ්නත් එම යෝගයාගෙන්මයි ගරු ස්වාමින් වහන්සේ පරයන්කේ විනාඩි 15ක් 20ක් පමණ කාලෙකින් පසු නවාගත් කකුල්වල ඇතිවන වේදනාව දවස ඉවසීමෙන් බලමි. නමුත් මේ නුරුස්නා දෙකි සතිය පිහිටා ඇත. නමුත් වේදනාවේ ගෙවීමක් නම් නැත. තවත් තැනකට මාරු වී යයි. බොහෝ විට තද ඉවසීමකින් වේදනාව ඇතිවන ගෙවන හැටි බලමි. මුලින් ඇති වූ තැන වේදනාවක් නැත. තවත් තන් කීපයක එක විට විවිධ ලෙස විදින අණින ලෙස හා මස් පිඩු ඇදී පවතින ලෙස වේදනාව ගෙන දෙයි. මේ ආකාරයට පරයන්කේ කාලය ගෙවමි. දැඩි වෙහසක් ගෙන දෙයි. වේදනාව දෙස බැලීමේ වරදක් ඇතොත් නිදොස් කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා. මේකේ මේ මේ රචනෙත් එකම යොප් වෙන්නේ කියන්නත් තියෙන ඉච්චරයි මේ ආස්වාස ප්‍රසවාස බලනවට වඩා නැත්නම් අපි කිව්වොත් ආනපාන වගේ අරමුණක් බලනට වැඩිය ඒක බලනකොට ආනපානට හිත යොද යොදා ඉන්න එපා පිට යනවනේ වේදනාවකවත් හිත පිට යන්නේම නැහැ. ඵලයන් කිව්වත් යන්නේ නැහැ. නිසා වේදනානුපස්සනාව පුළුවන් නම් ඊ타ත්ම උග්‍ර විදියට තමයි සතිය පිහිටවනවා එපා ඊවත් යන්නේ නැහැ. ඉතින් යම් කෙනෙකුට පුළුවන් නම් ඒ වේදනාව පැමිණි දුක් පැණි රහයි කියන පැත්තට දාගෙන අමාරුයි තමයි මේක රෙදිත් මිරිකනවා වගේ මිරිකනවා. පියෙන් අයින වගේ අයින්නවා. පෙති පෙති කපනවා වගේ කපනවා. ආහනේ තේදි දැම්මට 100 100ක්ම සතිය තියනවානේ. ආනපාන වගේ යොද යොදා ගන්න දෙයක් නෑ. ඒක ඒක විසින්ම සතියෙම ගෙනල්ලා කොම්බ උල උලා තියාගෙන ඉන්නව නේද කියලා බලහින්න ගත්තොත් තමයි තේරෙන්නේ මේ භාවනාව බොහොම සජීවී, බොහොම සක්‍රියයි. හැබැයි මේ සෑහෙන යදවුමක් යොදන්න ඕනේ. සෑහෙන ශක්තියකින් යන්න ඕනේ. ඒ නිසා ඒකට යම් කිසි කෙනෙකුට ලෑස්තිලා යන්න පුළුවන් නම් පරියන්කේදී වේදනාව ආවට පස්සේ තමයි හරියටම වැඩේ පටන් ගන්න කියලා. එතකොට යෝගාවචරය ආනපානෙ පාවිච්චි කරන්නේ, කය පාවිච්චි කරන්නේ වේදනාව දක්වා ගෙනියන්න උදව් කරන යන්ත්‍රයක් විදිහට විතරයි. ඊට පස්සේ වේදනාවත් එක්ක ගත කරනවා. මම කියන්නේ අත් කිලමතන යෝගයට ගිහිල්ලා මේ වේදනාව ගෙන්නගෙන වද විඳින්න කියලා. නමුත් මම කියන්නේ වාසිය වාසිය ප්‍රයෝජනෙට ගන්න වේදනාව කාට පස්සේ සතිය කඩන්නම බෑ. ඒක නැවත නැවතත් ඒකෙම ගෙනත් දෙනවා. අපිට පුළුවන් නම් මේක දෙවෙනි වාක්‍යයේ ලියලා තියෙනවා මට සතිය කැඩලා නැහැ කියලා. ඒ තියෙත් මේ වේදනාවත් එක්ක හිටියොත් හිතෙන්නේ නම් මේ කවදාකවත් එහා පැත්ත බලා ගන්න බැරි තරම් ලොකු කන්දක් කියලා. නෑ. වෙලාවක කරා යනවා නිකන් මීදුම කරා යනවා වගේ එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේ හුඹස් බයක් මෙතන තිබිලා තියෙන්නේ වැරදි අගයක් ආඩම්බරයක් වේදනාවට දීලා තියෙන්නේ ඒක නිසා වේදනාව ජය ගන්න මරණ කපනකොට නදහසින් නෙමෙයි බලන්නේ පැමිණිච්ච දුක පැනිරහයි කියන පැත්තෙන් බලන්න ගියොත් වේදනාව ජයගත්තයි කියලා කියන එකට කියන වේදනා විජය කියලා වෙනම පාඩමක් කායानुපසනාවට වඩා ජීවිතේ ප්‍රශ්න රාශියකට වැඩි ප්‍රදේශයකට උත්තර දෙන්න පුළුවන් වෙනවා නැත්නම් ඉවසීම වැඩි වෙනවා දරා සිටීමේ ශක්තිය වැඩි වෙනවා ආධ්‍යාත්මික ශක්තිය වැඩි වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා මේ වේදනාත් එක්ක කටයුතු කරන්න පටන් ගත්තොත් නමුත් ඉල්ලගෙන ගන්න තරම් අත කිලමතාන යෝග වෙන්න එපා නමුත් පැමිණිච්ච එකේ වාසනාව අතාරින්නත් එපා වෙනතට වඩා පොඩ්ඩක් වෙලා වේදනාව විඳ කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. එතකොට ඒකේ සීමාන්තිකව යනවා. කවදා හොර මතක තියාගන්න සෝවාන් වෙනෝ නම් සෝවාන් වෙන්නේ මරණ වේදනාව විඳතර දවසට පහුවෙන්ද කියලා හිතාගන්න. ඉතින් කාටවත් තමයි මේ කිට්ටු කරලා නැත්නම් ඒ කියන්නේ සෝවාන් වෙන්න බොහොම දුරයි. කවදා හෝ මේ මරණවා මේ කපනවා මේ පුච්චනවා මේ පිටි ගන්නවා කියන වේදනාව මරණාන්තික වට්ටමට ගියාට පස්සේ නැත්තම් මූර්තය ගියාට පස්සේ යහපැත්ත යහපැත්ත යන අමෘතේ තියෙන්නේ. මෘතේ හරහා යන්න තු අමෘතයට යන්න බෑ. ඒ ටික ටික ටික ටික වැඩි වෙනවා නම් තමයි තේරෙන තමන් ඒ අමෘතයට කිට්ටු කරන නිසා මේ මෘතේ සෝපරූපෙන් තමයි අමෘතය අපි කරා පැමිණෙන්නේ. අපිට ජීවිතේ උගන්වන්නේ වේදනාවට පැනලා යන බය වෙන පස ගන්න ජීවිතයක් බුදුජානන්සේ උගන්වන්නේ අපට. පැමිණිච්ච වෙලාවේ මේකට ප්‍රතිශක්තිය හදාගන්න. ඒකෝර තමයි තේරේ දවසින් දවස දවසින් දවස ඒ දැරීමේ ශක්තිය වැඩි වෙනකොට ඒක අන්තිම කෙලවර තියෙන මරණ වේදනාව මරණය පිළිබඳ බය අඩු වෙන්න පටන් ගන්න එක තමයි වේදනාවේ ජීවුණුවට තියෙන කිට්ටුම සාධකේ. ඉතින් ඒක නිසා ඉඳ ගන්නකොටම කියලා වාඩි වෙන්න කියනවා මගේ මේ කයත් ජීවිතයත් දෙකම ත්‍රිදරත්නයේ පූජා වේවා කියලා කාය ජීවිත දෙකම පූජා කරලා වාඩි වෙන්න. ඒකල මේක වේදනාව ඇවිල්ලා මේක වද වේදෙන හැටි අනුන්ගේ කයක් දිහා බලන්න වගේ බලන්න පුරුදු වෙන එකයි තියෙන්නේ. දරු ස්වාමින් වහන්සේ මා ආනාපාන භාවනාව වඩමි. දැස් පියාගෙන ටික වේලාවක් සිටින විට නාසිකාග්‍රේ හුස්ම රැල්ල වදිනු දැනේ. මෙය ආශ්වාසයේදී තිරුපුමක් සිසිලසක් ලෙසද ප්‍රශ්වාසයේදී නලියෑමක් උණුසුමක් ලෙසද දැනේ. මේ දැනීම ලද විට ඇතුල් වෙනවා පිට වෙනවා ලෙස මෙනෙහි කරමින් සිතවිලි බැහැර කිරීමට උත්සාහ කරමි. හුස්ම රැල්ල දැනීම අතරේ සිතවිලි වේදනා ශබ්දද ඇසේ. විනාඩි 15ක 20කින් පමණ හුස්ම රැල්ල මුලදීමෙන් නොදෙනුනද සියුම් උණුසුමක් සිසිලසක් නාසිකාග්‍රයේ අසල දැනේ. ප්‍රශ්නේ නම් එසේ දැනෙනවා නම් හුස්ම රැල්ල නොදෙනීමක් වී නැතිද? පිළිතුරක් පතමි. මෙලෙස හුස්ම රැල්ල නොදෙනී හිස් බවකට ගියද සිතුවිලි, ශබ්ද, වේදනා දැනේ. ඉන්නවා ඉන්නවා කියා මෙනෙහි කරමි. හුස්ම රැල්ල නොදෙනුණත් සිතුවිලි ඒ හිස් බව විවේකේ නැති කරයි. මේ සඳහා වීරය කළ යුත්තේ කෙසේදයි පහදා දෙන්න. මේකෙ මෙන්න මේ වගේ අවස්ථා තුනක් පෙන්නලා දෙන්න පුළුවන්. එකක් තමයි කියනවා මට මේ සාමාන්‍ය සීතල උණුසුම තයිතු ආනාපාන දැකලා විනාඩි 15කට විතර පස්සේ ඒ දැනෙන එකේ අතිසූක්ෂම වෙලා නැහැ සම්කිර ප්‍රමාණයට සියුම් වෙච්ච ගතියක් පෙන්ලා තියෙනවා කියලා. ඉතින් විනාඩි 15 ඇතුළත සතිය ධාරාව අඛණ්ඩව තිබුණාද නැද්ද කියන එකට වාර්තා නැහැ. ඒ නිසා අහම්බෙන් වගේ බලනකොට දැන් මේ තිබුණ හුස්ම නැහැ නැත්තම් ඒක සියුම් වෙලා වගේ කියලා ඒක අහම්බයක් වෙන්නේ නැහැ සාමාන්‍ය විපස්සනාවේදී ඒක වෙන්නේ ටික ටික. ඒ නිසා විනාඩි 15 ඇතුළත සතියක ඉන්න බලන්න. ඒ සතියක ඉන්නකොට ලැබෙන තොරතුරු වාර්තාවට ඇතුල් කරන්න බෑ. ඒතකොට තමයි පේන්නේ මේකට තාන වචන සෙට් එක කියනවනම් ගොරෝසුට තිබුණ ආනාපානේ බලාන බලාන යනකොට සියුම් බවටපත් වෙනවා. ඒ ගොරෝසුකම තමයි සියුම් වෙන්නේ. මේ සියුම් එක දිහා ඒ අරකෙම විපරිණාමයක් කියලා බලහින්දියොත් කරදර කරන්නේ නැතුව හිතන පීඩ ගන්න නැතුව දුක් හිත කරදර ගන්න නැතුව ඕක අතිසූක්ෂම தත්ත්වයට යනවා තියනවද නැද්ද දන්නේ වෙන එකක් කියනවනම් ඒක යථාර්ථයක්ද එහෙම නැත්නම් මනෝ සංකල්පයක්ද කියා ගන්න බෑ concept එකක්ද reality එකක්ද කියා ගන්න බැරි තරම් ආනපනේ සියුම් වෙනකොට දැන් යෝගාවචරණය කායෙන් හරි අහන්න වෙනවා මම හුස්ම ගන්නවද නැද්ද කියලා ඒකට හේතුව එහෙම තැකයක් එන්නේ අතර ආපු පාර විශ්වාස නැති වෙනකොට. ඉතින් එතකොට මගෙන් අහනවා ස්වාමීන් වහන්සේ දැන් හුස්ම නැතිලා නැද්ද කියලා මම දන්නේ නැහැ. තමනුයි ඒක දැනගන්න ඕනේ අර ගොරෝසුට තිබුණ හුස්ම සියුම් තැන දක්වා යනකොට අහම්බයක් නැහැ මේකේ. අතගාගෙන යන්න වගේ තියෙන්නේ අතරමැද සතිය කැඩීම තමයි වෙන්න ඇති අඩුපාඩුව කියලා පළවෙනි මගේ පළවෙනිම අර්ථකථනය. දෙක තමයි ඒ විදිහට සියුම් වෙලා තියෙන වෙලාවෙදිත් හිතවිලි වේදනා සද්ද වලින් විවේකයට බාධා වෙනවා කිය. ඒකත් වැරදි අර්ථකථනයක්. මේකට හොඳ නිදර්ශනයක් මට මතක් වෙනවා මේ කිව්වාම තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා හිතලා බුද්ධ දාසාම්තුරෝ ඒ තායිලන්තේ හිටපු ඒ ශාන්සියපවත් වුණා ඒ ස්වාමීන් වහන්සේ කියනවා සම්බන්ධයෙන් පෙන්නතු මෙහෙම නිදර්ශනයක් පෙන්නනවා පරණ චිත්‍රපට ශාලාවට ගිහිලා චිත්‍රපටයක් බලනකොට ඒ පුලුල් තිරේ ගිනි කන්දක් පෙන්වයි කියලා ගිනි කන්ද කොච්චර සජීවව පෙනුනත් තිරේ පිලිසෙනවද කියලා අහනවා ඒ නැත්නම් ඊ타ත්ම මනනන්දනීය දියල්ලක් සීතල දියල්ලක් වටනකොට තිරේ පෙගෙනවද කියලා අහනවා. ඒ වගේ තමයි කියනවා මේකේ මොන කිනිකන්දක් පෙන්නුවත් මොන දිය සිසිල් දිය දහරාවක් පෙන්නුවත් තිරේ පිච්චෙන්නෙත් නැහැ පෙගෙන්නෙත් නැහැ. ඒ වගේ විවේකයේ මොනම දෙයකින්වත් කැඩෙන්නේ නැහැ. කැඩෙනවයි කොහොත් කැඩෙනවා. හිතවිලියාවත් වේදනාවත් සද්දාවත් විවේකේ කඩන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ අපිට පෙන්වන්න හදන්නේ. අපි තමයි විවේකයේ හිතවිලි වලින් කැඩෙනවා. වේදනාව වලින් කැඩෙනවා. ඒ කියන්නේ මේ විවේකය එහෙම නැත්නම් මේ හුදේකලාව අව탁ෂේප කිරීමක් වෙලා තියෙනවා. ඒ නිසා බලන්න මේ හිතවිලි යන්න ඉස්සලා විවේකේ නම් හිතවිලි ආවිලා එන්න ඉස්සලා විවේකේ නම් ඒක නිකන් රිදීතරේ වගේ තමයි. ඉගිනිකන්ද පෙන්නුවාට ඉස්සෙල්ලත් tire පස්සෙත් tire මොකුත් වෙන්නේ නැහැ. ඉතින් මේ විශ්වාසය ඇති වෙනකන් අපි භාවනා කරන්න ඕනේ. මේ ශබ්දකින් හිත ගන්නවා වේදනාවකින් හිත ගන්නවා කියලා කණපින්දම් ගහන්නේ තන්නේ කර මාරපාක්ෂික කතාව. තන්නේ කරම කෙලස් කතාව. විශ්වාසකරනද මේ විවේකයේ කඩන්න මොනම වේදනාවකටවත් බෑ මොනම හිතවිල්ලකටවත් බෑ ඒක බුද්ධජානනාංශිකේ උපමාවක් හැටියට කියනවනම් අර බුද්ධ සාමතුරුන්ගේ කතාව වගේ තමයි බුදුජානකේ සඳහන් කළා තියෙනවා ගැඹුරු මොහොත ගත්තොත් ඒ ගැඹුරු මොහොතේ ඉහළම කෙළවර ජල තරංග වලින් කැළඹිලා තියෙන්නේ රළ පතර වලින් කැළඹිලා යදෙන්නේ යටම කෙළවර පිංගල තිමිංගල ආදී විශාල පච්චයන්ගෙන් කැළඹෙනවා මැද මොහොත කවදාවත් මොනම හේතුවක් නිසාවත් කැළඹෙන්නේ නැහැ කියලා ඉතින් අපි උඩ මොහොතයි යට මොහොතයි ගැන කතා කරොත් කැළඹිලි කතා කරනවා මැද මොහොත ගැන කතා කරොත් නිසද්තාවේ කතා කරනවා ඒ දෙක එකට තියෙන්න බලන්න දෙක එකිනෙකට බලපාන්නේ නැහැ. ඒ නිසා අපි නිතරම හොයන්නේ නිතරම කතා කරන්නේ වැරදිච්ච, පෙරදිච්ච, කැළඹිච්ච, කැඩිච්ච, බිඳිච්ච කතා කරනකොට කැඩෙනවා බිඳිනවා තමයි. නෝ යෝගාවචරයක් වශයෙන් ওই මොන જાති 18 තනි නැටුවත් කැඩෙන්නේ නැති, කැළඹෙන්නේ නැති විවේකයක් මෙතන තියෙනවා කියපු දාසේ යට ආර්යයන් වහන්සේ කියලා කියනවා. එතෙන් ඒකට සම්මාදිට්ඨිය කියලා කියනවා. ඒකට යෝන්සෝ මනසිකාරය කියන ඉතින් කවදාද අපි මේ වචන සෙට් එක ඉගෙන ගන්න. ඔය කොච්චර සද්ද වේදනාවක් හිතේ විවේකයේ විවේකෙම තමයි. ඒක සද්ද වලින් කඩන්න පුළුවන් එකක් නෙවෙයි මේක. ඒ අපි කැඩෙනවා කියන බංකොලොත් මානසිකත්වයේ ලියන්න ගියොත් නම් කැඩෙනවා. කැඩෙනවාමයි කියලා බුදුහාමරුත් කියනවා. ඒක කඩන්න බෑ. ඒ විවේකයට මොකොත් වෙන්නේ නෑ. ගිනි කන්දක් පෙන්නුවත්, දියල්ලක් පෙන්නුවත්, තිරේ පෙඟෙන්නෙත් නෑ, තිරේ පිච්චෙන්නෙත් නෑ වගේ හොඳට බලන්න ඒ අපිට හම්බෙච්ච මානුෂකම අපිට හම්බෙලා තියෙන මේ නොසැලෙන ශක්තිය මේ නිකම් මේ ආවට ගියාට තියෙන දේවල් වලින් වේරවයි කියලා හිතාගෙන කනපින්දම් ගැහුවොත් අනිවාර්යයෙන්ම හිත බොහොම බොනත තත්ත්වයටපත් වෙනවා. එනිසා විවේකයේ කැඩිලාද කියලා මොන සාක්කියෙන්ද කියන්නේ කැඩෙන්නේ නැද්ද කියලා මොන සාක්කියෙන්ද කියන්නේ කියන එක හරි අමාරුයි මේ ක්‍රමික වැඩපිළිවෙලකින් කියලා දෙන්නේ. ඒ නිසා ආරාධනා කරන්න පුළුවන් ඇත්තටම කැඩිලා නැහැ කියලා හිතලා බලන්න කියලා ප්‍රශ්න තියෙනවා. කැඩෙන්නේ නැහැ. කද්දාක කඩන්න බෑ. එසා කියනවා කෙලෙස් වලට පුළුවන් අපිට 18 තනි නටපන්. ඕනේ මගුලක් නටපන්. මගේ හිත කද්දාකත් මගේ විවේකයේ හෝ මගේ හුදකලාව හෝ මගේ පිරිච්ච ගතිය හෝ මගේ ශාම ඔබට කඩන්න බෑ කියලා බැලුව දවසට එනකොට ඒ කෙලෙස් ඔක්කොම නිකන් පිට කාටු වගේ දඟලලා නටලා යන්න හදනවා. තම තමන් පටන් ගත්ත විවේකේ තමයි ඉතුරු වෙනවා. ඉතින් ඒ අතරමැද ලොකුට කාලයක් අවශ්‍යයි. ගොඩාක් ඒ විදිහට ප්‍රශ්න දිහා බලලා දිගටම භාවනා කරලා තමයි තේරුම් ගන්න ඕනේ මම සමාදන් වෙනවා නම් සමාදන් වෙන්නේ විවේකයයි මම සමාදන් වෙනවා නම් සමාදන් වෙන්නේ හුදකලාවයි මම සමාදන් වෙනවා නම් සමාදන් වෙන්නේ සාමයයි ඒකට කරදර කරන කොච්චර ටොංගනන් තිබුණත් විවේකයක් බාධා කරන දේවල් වචනයක්වත් කතා කරන්නේ මොයින් නොබැන නෑ වුණා වගේ නොදැක්කා වගේ නොදැනුණා වගේ ඒ ගැන ලියන පෑනත් අයින් කළා දාන්න කොලෙත් අයින් කළා දාන්න වචනත් අයින් කළා දාන්න විවිකේ තියනවා කියන පැත්ත විතර ලියන්න ගියා මොන බුදුහාමුදුර ළඟම ඉඳී දැන් කරදරක් තියෙනවා ප්‍රශ්නක් තියෙනවා කියලා තල්ලපු ගෙදර ගෑණි හම්බුනා වගේ ඉතින් කච කච කච කච කතා ඉවරයන්නේ නැහැ. ඒ ෂෝට් ටු ද පොයින්ට් කතා කරනවා නම් ඔය විවිකේ සමාදන් වෙලා කතා කරන්න කවුරුත් ළඟට එන්නේ නැහැ. මොකද කතා කරන්න මාතෘකාවක් නැහැ නේද? කරදර වෙච්ච ගත්තොත් එහෙම අල්ලපු ගෙදර ක්‍රන්ති කියන ඔයා කියන ඕන එකක් මං අහන්නම් හැබැයි එක පොරුන්දකට මං කියන දේ අහන්න ඕනේ. ඔච්චර තමයි සම්පප්පලාව කියන්නේ උකට තමයි. මේකත් ඒ නිසා ඉතින් එහාට සම්පප්පලාප වෙනවා. එහෙම නොවෙන්න නම් මම ඉල්ලීමක් කරනවා මේ වෙලාව විවේකයෙන් නැහැ කියන පැත්තෙන් බලන්න බලලා නැවත සැරයක් රචනෙ ලියන්න වෙන මිනිස්සෙක් ලියන්නේ දාට වෙන දෙයක් සිද්ධ වෙන්නේ දාට අන්නේ හැකි සංඥාවෙන් එහෙම නැත්නම් මේ සක්කෝ කියන පැත්තෙන් ප්‍රශ්න දිහා බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා අපි යනවා ඊගා ප්‍රශ්නට. ස්වාමීන් වහන්සේ ඊළඟ ප්‍රශ්නේ කොටස් පහක් තියෙනවා. සම්මා සම්බුදු සරණයි අවසරයි ගරු ස්වාමීන් වහන්සේ. ඊතාදික භාවනා අධ්‍යක්ීම් සමූහයක් කෙටියෙන් දීීමට අදහස් කළෙමි. 1. මා ඊතාදික ගලක් ආනාපාන සති භාවනාව හා සක්මන වැඩුවෙමි. පසුගිය වසර සිට ඇති වූ කම්පන චංචල හා බර සැහැල්ලු ගති දිස බලා සිටින්න දීරකෙලමි. මේ ගති ඇති වූයේ નિરાයාසේනි. සෑම චලනයක්ම එකිනෙකින් වෙනස් වන අතර එක් එක් වේලාවලදී ඒවා වෙනස් වේ. විටක සිලිසුලඟක් වන අතර ඊළඟ මොහොතේ පවණක් මෙන් සුමුදුයි. බරගතියද පෙන්වා දෙන අතර විනාඩි කිහිපයකින් සැහැල්ලු බවට පත්වෙයි. මේට අමතරව ඊටාම සියුම් කම්පනයන්ද දකිමි. ශබ්ද හා ආලෝකයන්ද දකිමි. මා කරන්නේ මේ දෙස බලා සිටීම පමණකි. මුලදී මේවා නම් කිරුවත් දැන් උපේක්ෂාවෙන් බලා සිටිමි. ඔන්න මේක දිහා මේ එයා නිකන් හරියට ගිනි කන්දක් පෙන්නනවා, දියලක් පෙන්නනවා වගේ හිතන්න මේකේ තිරේ ගැන විතරක් කල්පනා කරන්නේ. මොකේද මේවා පිළිඹු වෙන්නේ? මේ පිළිඹු වෙන පදනම ගත්තොත් ඒ පදනම මේ පිළිඹුවත් එක්ක කිසිම කඩතේරුමක් නැහැ. කැළඹිල්ල පිළිඹු කෙරුවත්, සද්දතාව පිළිඹු කෙරුවත් tire තියෙනවා. පිළිඹු කරන ශක්තිය විතරයි ඒකේ තියෙන්නේ. ඒකට කිට් වෙලා බලනින්න මේ tire එක එක දේවල් පෙන්නනවා. ඒ පෙන්නන පෙන්න දේවල්ට tire දඟලන්න ඕන. tire පිච්චෙන්නෙත් නැහැ, tire පෙඟෙන්නෙත් නැහැ. බලන්න tireක් තියෙන නිසා නෙමෙයි එක එක දේවල් වැටලා පේන්නේ. ඒ පේන දේවල් ඇති වෙන්නේත් අහේතුකෝ වගේම නැති වෙන්නේත් අහේතුකෝමයි. පැමිණෙන ලෙඩ සියල්ලම ධනීප වෙන්නේ ලෙඩෙන්මයි. කවුරක්වත් අත දාන්න ඕනේ නැහැ. ඒ නැත්නම් මැරෙනවා. ඉතින් කොහොමද මැරෙන්නේ උනාට? හැම ලෙඩක්ම ඉන්නේ බේතත් එක්ක. අපේ තියෙන තකතිරුකම තමයි අතරමඟදී ඇඟිලි ගහලා බේත් කරන්න හදන්නේ. ඉතින් ඒකට අර සනීපේ සම්පූර්ණයෙන්ම කඩලා යනවා. ඒ නිසා යමක මුලැමැදාක බලනවායි කියන්නේ අහට ගන්න පැත්ත බයසුළු එන එකක් නම් අපි ටිකැස්සෙලා කම්පන වෙලා හහක ගන්න දඟලනවා. නමුත් ඒක මුදුනට පහු කරලා ගියාට පස්සේ එක එක විසීම සානික වෙනවා. සැපේන එකක් නම් අපි ඉතින් ආහාදයටපත් වෙනවා. හරි කියන දඟලනවා. නමුත් ඒකත් නැති වෙලා යනවා. ඒ නිසා මේ මතුවෙන දේවල් වල නංවන මොනවා තිබුණත් ඒක ඔක්කොටම සමාන ලක්ෂණ තමයි. ඒකට ඒකටම ආවේනික හටගන්මක් පැනෙනවා. ඒකටම ආවේනික ශෙවීමක් පැනවා. ඒ අතරමැද නලියනවා. ඒ අතරමැද වෙනස් වෙනවා. ඒක සද්දයක් ආවත්, වේදනාවක් ආවත්, කම්පනයක් ආවත්, නිශ්චලයක් ආවත් ඔක්කොම ඔච්චරයි. අනෝවදියා මේ එක එකට වෙන වෙනම නම් වනම් දෙන්නේ නැතුව පුළුවන් නම් දේශ බලන්න හිටියොත් මොකක් හරි ඔය සංසිද්ධියක් තියනවාද බලන්න මේ උපාදේ වය ඒ අතරමැද අන්‍ය තත්ත්වේ පෙන්වන්නේ නැති ලකුණක් වක්වත් නැහැ ආහනේදී බලනකොට අපිට පේනවා මේ නොමිලේ හම්බෙච්ච චිත්‍රපටයක් අපි මේ බලන්නේ. අපි මේ චිත්‍රපටයේ නළුව නිරොත් එක අඳුර ගන්නවා. අඳුර ගත්ත ගමන් ඉතින් අපි ධාරි දාන පටන් ගන්නවා, ආතතිගත වෙනවා, අසහනයටපත් වෙනවා. ওই කොයි එකක් පටන් ගන්න විදිහටම කොයි එකක් නැති වෙනවා කියන විදිහට බැලුවොත් ඔය ජීවිත නාටකම ඔය ඔය සංකත ලක්ෂණේ එක චිත්තක්ෂණයක සිදුවෙන සංකත ලක්ෂණේ මුළු සංසාරෙම විස්තර කරන්න පුළුවන්. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඔය අතරමැද ඇඟිලි දාන කාට තමයි මම කියන්නේ. ඔය අතින් ගන්න මට පුළුවන් කියන හිත කාට තමයි මාන්නක්කාරයි කියලා කියන්නේ. මට අර කෑල්ල ඕනේ මේ කෑල්ල එපයි කියන එකට තමයි තණ්හාකාරය කියලා කියන්නේ. ওই තුනේ එකක්වත් නැතුව අහට ගන්න ස්වරූපේ මොක නැති වෙලා යනවා. මේ දේවල් වලට ඇඟිලි ගහලා වග කියන්න ගිහිල්ලා ඇයි මම මේ අසහනටපත් වෙන්නේ කියලා පුංචි පුංචි දේවල් වලට යොදවලා බලන්න. ලොකු ඒවට කරන්න බෑ මොකද අපි ඒ වුණට අහු වෙලා ඉවරයි. එතකොට තමයි තේරෙයි ඒ දැරීමේ ශක්තිය ටික ටික ටික ටික වැඩෙනවා. අන්තිමට තාම බරපතල දෙයක් ආවත් මගේ වචනේ කියනවා ගාලල්ලා. කොයි දෙයක් ආව ගාලල්ලා. පුංචි පුංචි දෙයට ගාලල්ලා කියන්න පටන් ගත්තට පස්සේ අන්තිම පුරුද්දට මොන දෙයක් ආව ගාලල්ලා. ඉතින් පොඩි දෙයකටත් ගාලල්ලා කියන්න පටන් අරගත්තට පස්සේ ඒක නිකම් වගකීම් පහර හැරීමක්. එහෙම නැත්තම් අපේ තියෙන නෝන්ජල්කමක් නැත්නම් අපේ තියෙන හැඟුම් නැති ගතියක් කියලා කියනවනේ යට දීර්ඝ සංසාරික වාසනාව ලැබෙනවා. ගෝකල් සංසාරේ ඉන්න පුළුවන්. ඔය ලැබෙන ලැබෙන දෙන ගාලක් නැහැ කියන පටන් ගත්තාම මේ මොකා එන ගාලකයක් මැරලා ගියත් ගාලල්ලා. ඔය දීර්ඝ සංසාරේ අර සංකත ලක්ෂණයම එනතම මේ දැක්කට නොදැක්කා වගේ ඉඳිල්ලෙන් ඇහුණට නැහුණා වගේ ඉඳිල්ලෙන් දැනුණට නොදන්නා වගේ හිතිල්ලෙන් ඥානෙ තිබුණට මෝඩෙක් වගේ ඉඳිල්ලෙන් උත්තර ලබලා දෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ අනිත් කොටස් ප්‍රශ්නේ නෙවෙයි මම හිතන්නේ අත්දැකීම් දීලා තියෙන්නේ. සක්මන් සක්මන් කමඨහන අභිභව දැන් කම්පන චංචලයට සිතෙයි. සක්මන මාරුවන විට පවා දැන් කම්පන චංචලයේ සිත පැවැත්වීමට අසීරු නැත. තුන්වෙනි කාරණයි භාවනා කරන කාලය දැන් ඊටමත් වැඩි අතර සතිය නිතර නිතරංගයෙන්ම චලනයට එකතු වේ. සාමකාමී තත්යක් සිතේ ඇත. දවසේ අනිකුත් වැඩ කටයුතු කරන විටත් කම්පන චංචලයට සිතයයි. ඒත් ඒ වැඩවලට බාධාවක් නොවේ. ශ්‍රද්ධාව සහ සීලය දිනුමී ඇති අතර හුදකලාවී භාවනා කිරීමටද කැමැත්තක් දැනේ. මා උපේක්ෂාව වර්ධනය කිරීමට පටන්ගෙන ඇති අතර වෙනදා තරම් සිතේ බරගති නැති අතර කම්පන චංචල තත්වයන් සමහර විට ඉතාමත් දැඩි හා දුක දනවන සුළුයි. ඒවා දෙස බලා සිටිනවා අර වෙන කිසිම දෙයක් කරන්නේ නැත. එවිට ඒවායේ වෙනස් වීම මට හොඳටම වැටහේ. මේ ලෙස මේ தත්ත්වය අවුරුද්දක් විතර පැවැතිමින් නැත. මාහට තවදුරටත් අවවාද කරන්නේ නම් ඊටම අගය කරමි. මේකදී මේ අර්ථකතනේ එහෙම නැත්නම් අපේ භාෂාවේ කතාවක් හැම දෙයකටම ඔය දුකටයි සැපටයි වේදනාවටයි කොයි එකටත් මුල් වෙන්නේ කම්පන චංචල කියන ශක්තිය තමයි. ඉතින් මේ ශක්තිය තමයි වේලාවකට වස්තු බවට, රූප බවට, දේවල් බවට පත් වෙන. ඊට පස්සේ දිග කතන්දර ගෙතෙන්න පටන් ගන්නවා. භාවනා කර කර යනකොට ඒ හැම කතන්දරයක්ම නිකන් හුදු කම්පනයක් චංචලයක් විතරයි. ඒ කම්පන චංචල දිහා බලා හිටපුගේ හිටියව හිටන්න පුරුදු වෙනවා නම් ඒක භාවනා දියුණුවක් කියලා හිතලා ඒකට ඉඳගෙන ඉන්නවයි කියලා හිටගෙන ඉන්නවයි කියලා තරහ ගියයි කියලා කියන්නේ මොකක්ක ප්‍රශ්නයක් නැහැ හැමදේම උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ ජීවිතය කියලා කියන්නේ කම්පන චංචල දෙක තමයි ඒකට සාරිපුත්‍ර සාංශය දීලා තියෙන්නේ පීල නට්ටෝ සන්තාප නට්ටෝ. නිතරම පෙළෙන ගතියකේ කම්පන චංචල තියෙන කාදාකවත් චිත්තක්ෂණයක්වත් ඉසුබුලන්නේ නැහැ. නිකන් හාල් පොළනකොට හාල් ඇටයකට වෙන දේ වගේ පොළනවා. පිලි පිලි පිලි තියෙනවා. ඒක තවන ගතියක් තියෙනවා. බලන්න එපා වෙනවා. මේක නිතරම මුණත මාරු වෙනවා. සංකතයි විපරිණාමයි. ඉතින් ඒක නිසා අපි ඒකට ඒ නොදකින් නොපතන් කියන ලකුණු හතරටම සාර්ථකඥාන්සේ දුක්ඛ සත්‍ය කියලා ආර්ය දුක්ඛ සත්‍ය කියලා නම් කරලා තියෙනවා. ඉතින් අපි වල සිද්ධි වල ඉඳලා ඔය කම්පන චංචලට ඇවිල්ලා මේ කම්පන චංචල කොයි වෙලාවෙත් හැම වෙලාවෙම තියෙන එකක්. ඉතින් මේක වළක්වන්න තමයි අපි චිත්‍රපටි බලන්නේ. මේක වළක්වන්න තමයි නව කතා කියවන්නේ. චුයින්ග් මහපන්නේ, බීඩි බොන්නේ. ඔය ඔක්කොම හෙල්ලම් කරන්නේ මේක බලන්න බැරි නිසා. ඒ ඔක්කොම විකාරතරලා මේක දිහා බලන්න හිටියොත් ඕක තමයි බුදු ආමරොත් දකින්නේ. ඕක තමයි සාරිපුත්ත අමුතෝ දකින්න. ඉතින් ඒකට මට යන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වෙලාව තියෙන්නේ මම ඒකට අකුල් හෙලනවා. අපි හිතනවා මේක මේ වැරදිල්ලක්. මේ පිළුණු ආහාරයක් මම මේ වළඳන්නේ. මට හොඳ ෆ්‍රෙෂ් එකක් ඇති කියලා මේක අයින් කරන්න හදනවා. මේ වෙනුවට මේක බාරගත්තොත් මේ තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා. ඕක නිෂේධනය කරන්න පුළුවන් මොනම ශක්තියක්වත් ලෝකේ කොයි වෙලාවක හරි මේක අල්ලගත්තොත් එහෙම තේරෙනවා නිදාගෙන හිටියත් ඕක තියෙනවා. බත් කන කොටත් ඕක තියෙනවා. අඬන කොටත් ඕක තියෙනවා. hina වෙන කොටත් ඕක තියෙනවා. ඉතින් මේක මේ ආර්ය දුක්ඛ සත්‍ය කියලා තේරුම් අරගන්න ගොඩක් කල් යනවා. මොකද අපි හිතන්නේ ආර්ය දුක්ඛ සත්‍ය අයිස්ක්‍රීම් එකක් වගේ එකක් කියලා. කන්න කන්න රසයි කියලා. එහෙනම් මේ දිවි ලෝකයට යන ලස්සන ඉනිමකක් වගේ එකක් මොනවදෝ තියෙන මොකද අපිට අන්දලා නැති ඉතින් අපි කරදරයක් දුකක් වෙනකොට අයින් කරනවා. ඒකල මේ ආර්ය දුක්ඛ සත්‍ය දකින්න තටමන. ආර්ය දුක්ඛ සත්‍ය කිදෙට එනකොට කියන ඔයා එන්න එපා. ඔයා හොඳ නෑ. ඔයාගේ මූණ කැතයි, ලස්සන නෑ. මම බලන්නේ නුඹට වැඩිය ලස්සන කෙනෙක් කියලා. ඉතින් මේ හෙට්ටුවට පැත්තක තියලා මේක පිළිගන්න බලන්න මේ සියල්ලගේම මුල මේ පෙන්වන්න මේ කම්පන චංචල කියන්නේ හැබැයි මේක මුණක් තියෙන පුළුවන් වෙන මුණක් තියෙන සමහරුන්ට මේක සත්‍යක් විදියට වැටෙනවා සමහරකට මේක සෑහලුවක් විදිහට වැටෙනවා. සමහරට මේ කම්පන චංචලයක් විදිහට වැටෙනවා. සමහරට ආලෝකයක් විදිහට වැටෙනවා. කොයි එකද උනත් නලියරම. ඒකේ තියෙන ගතිය තමයි පෙළන ගතිය, තවන ගතිය. ඒක ආවට පස්සේ බලහින් එක කාලකන්ණිය කරනවා. බලහින් ඉන්නේ කාට නැද්දකින් තොට දැන්වත් එපා වෙන්නේ නැද්ද යකෝ පළකො යන්න මේක දිහා බලන්නේ නැතුව කියලා නිකන් බනිනවා වගේ. ඒක හරියට කියනවනම් මේ ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ නැහැ ඩොට්ස් අරිනවා. ඉතින් ඩොට්ස් දිහා ආසාවෙන් බලා ඉන්නකොට බලාන්නේ නිකයින් අහනවා යකොතට කම්මැලි හිතෙන්නේ නැද්ද මේක මේ තිත්තට නදියා බලන්නේ කියලා. හැබැයි ওই තිත්තකෙන් තමයි ඔය නළු නිලි ඔක්කොම හැදෙන්නේ. නාටකම හැදෙන්නේ නිසා භාවනා කරන යනකොට ඒ අර මූලික ශක්තිය වලට මූලික කම්පන චංචලටපත් වෙනවා. ඉතින් ඒකට මෝන දෙන්න සද්ධාව තියෙනවා නම් ඒකට තමයි සද්ධාව කියන්නේ. ඔය මහමෙවුනා ඉස්සරහට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දැකලා සද්ධා වෙන එක ඒක ප්‍රසාද සද්ධාව. මේ කම්පන චංචල එනකොටත් මේක භාවනාවෙන් ලැබිච්ච එකක් ප්‍රතිපදාවක් කෙලස්තර සත්‍යක් කියලා මේක අදහනවා නම් නිවනට කිට්ටුයි. එතනදී අතන අර කරණ තියෙන කරන දේ කරන තියෙන දේ කරන එක තමයි වීර්ය කියලා කියන්නේ. මේකම අර ඉස්සල වෙන්නකෝ වේදනා සද්ද වේදනාවලම ප්‍රාථමික අවධිය රාග අවදී මේ කම්පන චංචල කියලා කියන්නේ කියලා ඉතිහාසය දන්නවනම් ඒක සතිය වෙනවා. එතකොට තේරෙයි මේ කම්පන චංචල තියෙද්දි සමාධිය තියෙන්න පුළුවන් තියෙනවා. ඒ තියෙද්දි ප්‍රඥාව තියෙනවා. ඉතින් ඒක ඒ හරි පැත්තට දාලා සාධනීය පැත්තට දාලා බලන හැටි. ඉතින් මෙතන ඉන්න කවුරුවක්වත් දැකපු නැති එකක් නෙවෙයි මේ කතා කරන්නේ. හැම කෙනාම මේක දකින්නට මේකට වෛර කරනවා. මොකද භාවනාවේ බලාපොරොත්තු වෙන්නේ වෙන මොකක්ද යා? මොකද අපේ ඔළුවට දාලා තියෙන විවිධාකාර දේවල් භාවනා කරනකොට මෙහෙම පෙනේ මෙහෙම පෙනේ එහෙම නැත්නම් අරක ඉල්ලපන් මේක ඉල්ලපන් කියලා මේ පේන දේ ප්‍රතික්ෂේප කරලා මොනවාදෝ ඉල්ලනවා ඉතින් එතකොට දිගටම බලාපොරොත්තු සුන් වීමක් ඉච්ඡා බංගත්‍ය සිද්ධන කවදා හෝ මේ කම්පන චංචලය මූණ දීලා මේක භාවනා උපයගත්ත දෙයක් මේ දුක් අඩු වෙන තැනක් මෙතන ඉන්නේ මට මේකට හුරු වෙන්න පුළුවන් හුරු වෙයි යුතුයි කියලා කියොත් අපි ඒකට කියනවා සම්මා ආජීවය කියලා. ඒක ඉරියව්වේ බැඳිලා නැහැ. පැවිදි වුණා නැහැ වුණා කියලා බැඳිලා නැහැ. ඥාන පරිමේකමේ බැඳිලා නැහැ. manussකමත් එක්ක විතරයි සම්බන්ධ. ඉතින් අපි ඒ තරම manussකමට අප්‍රිය කරනවා. අපි එක එක නාමේ පුද්ගලයන් වශයෙන් අඳුන ගැනීම නිසා අපි ඒකාන්තේ manussකමට අප්‍රිය කරනවා. manussකමට වෛර කරනවා. manussකම පේන තැන තමයි ඕක නිවනට බොහොම කිට්ටුයි. ඒ නිසා උත්සාහයක් ගන්න පුළුවන් නම් දවසේ වැඩි වේලාවක් ඒ කම්පන චංචල ටික දැකිමි ඒකට වෛර නොකර ඒකත් එක්ක මුණට මුණ දාලා වැඩි වෙලා ඉන්න කිසිම අකුසලයක් සිදු වෙන්නේ නැහැ 100%ක්ව සාර්ථක කළා කියනවා. දෙක පරණ කර්ම ගෙවුනත් ඔය කම්පන චංචල බල බලා ඉන්නකොට එච්චර ඡණ්ඩ බලස විදියට වද දෙන්නේ සාමාන්‍ය කරදරයක් දෙනවා. ඒ නිසා කර්ම ගෙවුනත් එච්චර පිළීමකටපත් වෙන්නේ හැබැයි කාටද කියලා දෙන්නත් බෑ විකුණන්නත් බෑ බාන්න මේකෙන් කොමර්ෂල් කොමර්ෂල් අයිටම්ස් හදන්න බෑ විකුණන්න බෑ මේක. තමන් ළඟට ආවට පස්සේ තමන්ට තියෙන්නේ ආ මේ භාවනාවේ ප්‍රතිඵලයක් මේක. ඉතින් හරි ප්‍රශ්නයක් වෙනවා කාට හරි කොහොමද ඒකට භාවනා කරපන් කියලා කියන්නේ. අයි උපුරුදු කරන්න වෙන්නේ මේ මේ මල හොන්තුවටනේ. ඔක්කොම භාවනා කියලා බලාපොරොත්තු වෙන අයිස්ක්‍රීම් හරි නැත්නම් චොක්ලට් වගේ දෙයක් ඒ නැත්නම් චුයින්ගම් වගේ එකක් නෙවෙයි ඒව නෑනේ මේකේ. මේක හම්බෙන්නේ පීල නට්ටෝ සන්තාප නට්ටෝ. ඉතින් අම්මට තාත්තටවත් බෑ දරුවෙකුට කියපන් කියන්න භාවනා කරපන් කියලා. මොකද ඌට කියන්න වෙන්නේ මේ දුක බාරගනින් කියලා. සාමාන්‍ය වචනෙන් කියන. ඒ නිසා මම නැවතත් කියනවා මෙතන ඉන්න එක්කෙනෙක්වත් නැහැ. ඔක විඳලා නැති. ඔක කවදාකවත් කවුරුත් හිතන්නේ මෙන්න මේකටයි මේ බුදුහමතුරු මේ දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කියලා. නෑ ඒගොල්ලෝ හිතන දුක්ඛ සත්‍ය පිටරටින් ගෙන්නපු පොලිටින් එක වත්තපු වෙනම ප්‍රයිස් ටැග් එකක් ගහපු ප්‍රොඩක්ට් එකක්. ඒක සුපර් මාකට් එකට ගියම තමයි හම්බෙන්නේ මේ ආවට ගියාට ඉඳගත්තට හම්බෙන එකක් නෙවෙයි. ඒක මෛත්‍රී බුද්ධ දාසනේ සුපර් මාකට් එකේ තියෙන මේ සුපර් මාකට් එකේ බඩු ඉවරයි කියලා කියන්නේ දැන්. මේකේ දඟලලා වැඩ නැහැ කියලා බලනකොට ඉන්නේ ඒක උඩ වාඩි වෙලා. එනිසා කියනවා වතුරේ උපදින මාළුවාට මොනම විදියකින්වත් බැලුව වතුර තේරුම් ගන්නට ඌ කැමතිලු හයිඩ්‍රොලොජිස් කෙනෙක් හම්බෙලා ආගන්න වතුර කියන්නේ මොනවද කියලා. ඒකට එළියට එනකොට ඌ මැරෙනවලු. අයිඩොලොජි දන්නේ මාළුවා තරම් ඌ උපද වතුර ඉපදි ඒවලු වතුර කවදාකවත් දන්නේ ඒ වගේ අපි ඉන්න හරියක් ඉන්නේ මේ දුකේ අපි මේකට වචන දාගෙන මේ gedෙට්ට ඇවිල්ලා පෙන්වන්න හදන දුකට පැත්තක කරලා මේ තටබනවා භාවනා කරනවා පව් කියලා හිතෙනවා සෝරි කියලා හිතෙනවා මෙච්චර ලස්සන මේ ගෙට එනකොට මේක මේ ආර්ය දුක්ඛ සත්‍ය වශයෙන් බාහිරන සුදුරෙද්දක් කියලා වාඩි කරලා සලකපන්. සලකුවා නම් එච්චර දුර යන්න ගමනක් නෑ ඔකේ. ඒක නිසා ඔය පැමිණිච්ච එක ඒ උසම සාමින්නාස්ලා කියන්නේ සිරිදෙව් දුවගෙට වැඩි ආ කියලා බාර අරගෙන ඒකත් එක්ක ඉන්න මොන දෙයක්වත් දෙන්නේ මොකද අඳුරගත්තේ නැත්තම් මහායාන බුද්ධකමේ සඳහන් කළා තියෙනවා ගෙදෙට්ට එන හොරේ තමන්ගේ පුතයි කියලා වරදොල තේරුම් ගත්ත මිනිහෙක් වගේ මේක අයින් කළ සැප හොයනවායි කියලා කියන්නේ ඒකාන්තයේ සිය දිනස ගැනීම. මේක කවදාකවත් හානි කරන එකක් නෙවෙයි. මේක වෙනුවට අපි වෙන මොනවද අපේක්ෂා කරනවා. මේ අපේක්ෂා කරන හැම එකක්ම අපිට පෙළනවා. අපිව තවනවා. හිතෙන් හදන හොරේ දරුවෙක් කියලා සලකනවා වගේ. මේක එහෙම නෑ. මේක භාවනා උපයාගත්ත දෙයක්. ඒ නිසා මේක දිහා බලන්ඩ මේ දුක්ඛ සත්‍ය පිළිඹුවක් වශයෙන් හැබැයි මේකම නෙවෙයි වෙනත් මුණක් තියනවා කියන එක විතරක් මතක් කරමින් මම ඉල්ලයිට්නා ඊගා ප්‍රශ්නට යන්න කියලා. මේක දිග ප්‍රශ්නක් ස්වාමීන් වහන්සේ. අතිගරු ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නය අසන්න දෙපා නැමැද අවසර පතමි. මට හැඟී ඇති පරිදි ආනාපාන භාවනාවේදී හුස්ම රැල්ලට වඩා පිම්බීම හැකිලිම ප්‍රකටව දැනේ. එම නිසා හුස්ම රැල්ල ගැන අවධානය නොකරමි. පිම්බීම හැකිලිම වෙත අවධානය තබාගෙන සිටීමේදී යම් අවස්ථාවලදී පිම්බීම හැකිලිම දෙක දෙකම එකක්සේ පෙනී සිත අරමුණු වලින් තොර හිස් අවස්ථාවකට පැමිණේ. එයි බොහෝ වේලාවක් සිටිය හැකිය. බොහෝ ධර්ම දේශනාවල පිම්බීමේ හැකිලීමේ ලක්ෂණ බැලීම ගැන නොව ආශ්වාස ප්‍රශ්වාසී ආවේනික හා පොදු ලක්ෂණ බලන ආකාරය විස්තර කරයි. ඔබ වහන්සේ බොජ්ජංග ධර්ම විස්තරවලදී විස්තර කරන ලද ධර්ම දේශනාවක සඳහන් කළේ අවුරුදු 20ක් 25ක් ආනාපාන සති භාවනාව කළද ඒ ආවේනික ලක්ෂණ හා පොදු ලක්ෂණ නොදන්නේ නම් පළක් නැති බවයි. එම නිසා මෙවර වැඩමුළුවේදී ආශ්වාස ප්‍රශ්වාසයේ පොදු ලක්ෂණ සහ ආවේනික ලක්ෂණ බැලීමට අධිෂ්ඨාන කළෙමි. නමුත් මුල මැද අගවත් හොඳින් බලන්නට කලින් පෙර සඳහන් කළ පිම්බීමේ හැකිලීමෙන් පසු පැමිණෙන අවස්ථාවට පැමිණේ. වරහන් ඇතුලේ අරමුණු වලින් තොර හිස් අවස්ථාවට. භාවනා උපදේශ මාලාවේ සඳහන් කළේ සිත යම් තත්යකට පැමිණේ නම් ආශ්වාස ප්‍රශ්වාස පෞරුගගා ඉන්න එපා කියයි. එම தත්ත්වේ මා අත්දකින්නේ නොදෙනිමි. මම දැන් මොකක්ද කරන්නේ? පිම්මීම් හැකිලීම් අරමුණු කිරීමද? ආශ්වාස ප්‍රශ්වාස අරමුණු කිරීමද? කුමක් කළත් ආශ්වාස ප්‍රශ්වාසයේ හෝ පිම්මීමේ හැකිලීමේ පොදු හෝ ආවේනික ගති ලක්ෂණ නොදෙනිමි. එයින් වටිනා දෙයක් මගහැරී ඇති බව වරන්නතරේ නාම ධර්ම රූප ධර්ම ආදී හැඟේ. පිම්බීමේ හැකිලීමේ පොදු හා ආවේනික ලක්ෂණ බලන්නේ කොහොමද? මේ ප්‍රශ්නේ निराකරණ निराකරණය කර දෙනෙමින් ඊට යටහත් පාත් දෙපා නැමෙද ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපතමි. එකම දේ තුන් හතර සැරයක් වගේ වටවලල්ල ගිහිල්ලා තියෙනවා මේක මේ මේ මානසිකත්වයේ ඇති. ඒ නිසා අර ඉස්සල් ප්‍රශ්නට කිව්වා වගේ වාඩි වෙලා වාඩිලා පේන දේ බලන්න නැත්නම් පිම්බීම හැකිලිමත් පැත්තක තියලා ආනාපානෙත් පැත්තක තියලා මේ ඉඳගෙන ඉන්න බව එහෙම නැත්නම් ඔය කියන මේ විවේක මට්ටම විස්තර කරන්න විතරේ කතාවේ මුල කරගත්තොත් ඔය ප්‍රශ්නක් එන්නේ මේ පිම්බීම හැකිලිම ආරා යන්න ඕනේ ආනාපානෙ යන්න ඕනේ ආරා යන්න කියලා කියන නිදර්ශනයක් විතරයි ඒ නිදර්ශනේ පෙන්වන්න හදන්නේ මොන දෙයක් තියා හරි බලාන හිටියොත් බලාන ඉඳ ඉන්න බලාන ඉන්න දේ විපරිණාමයකටපත් වෙනවා මුලින් පේන කොටස් ඒ වස්තුව අනික් වස්තුවේ වෙන් කරලා පෙන්වන්න පුළුවන් ආවේනික ප්‍රත්‍යන්ත ලක්ෂණ පච්චත්ත ලක්ෂණ වෙනවා. නමුත් පහු වෙනකොට ඔක්කොම හැඳි ගෑවිලා ගිහිල්ලා ආනපානෙන් පටන් ගත්තත්, පිම්බීම වලින් පටන් ගත්තත්, ඉඳගෙන ඉන්න ඉරියව්වෙන් පටන් ගත්තා, සක්මණෙන් පටන් ගත්තත් ඉවර වෙන්නේ ඔගොජෙන් තමයි. ඉතින් එතෙන්ට යනකොට Tamanට තේරෙන් ගන්න බැරි නම් මේ තමයි පොදු ලක්ෂණය කොයි එකද? හැබැයි පොදු ලක්ෂණයේ එක ගතියක් තියෙනවා එපා කරනවා. කොයි එකෙන් කියලා පොදු ලක්ෂයෙන් ගියත් ඒක එපා කරනවා. කම්මැලි කරනවා. ඉතින් ඒකනේ හිතෙන ගියාට පස්සේ සැකය, අනිශ්චිතතාවය සහ බය තමයි හොල්මන වෙන්නේ. ඒක තමයි මායя වෙන්නේ. ඒ නිසා දැන් මං ඉන්නේ කොතනින් ආවත් මෙතන තමයි එන්නේ. අපි මේ ශාලාවට ඉන්න පුළුවන් දොරවල් හතරකින් පහකින්. කොයි එතනින් ආව ශාලාව ආවට පස්සේ කොයි දරින් ආවත් ප්‍රශ්න නැහැ දැන් ඉන්නේ ශාලාවේ බව දන්නේ නැත්නම් අපි හොයන් බලුත් දැන් කෝ ශාලාව කියලා කොහෙන් හොයන්නේ දැන්? ශාලාවට ආවට පස්සේ කවුරු හරි ඇහුවොත් අනේ මට මේ ශාලාවට යන්න හැටි කියලා දෙන්න කියලා. ඉතින් අර ප්‍රශ්න අහන මිනිහයි උත්තර දෙන එකයි දෙන්නම කරකොලත් ඇරියා දැන් ඉන්නේ පොදු ලක්ෂණේ තමයි. ඉතින් ඒක පිළිගන්නේ නැතෝ කියන අනේ මම මේකට ආවේ පොදු ලක්ෂණයට ආවේ ආනපනිය ආරාණ වෙයිනි. මං ආවේ පිම්බීම හැකිලිමෙන්නේ. මේ ඔක්කොටම හේතුව අර භාවනා විදිහේ තියෙන සරල ඍජු ක්‍රමය වාඩි වෙලා. දෙවට පట్టල වාඩිලා සුවසේ එහෙම නැත්නම් කියනවා නම් සුවසේ මේ ආත්මේ පරිහරණය කරමි. සුඛී යත්තානම් පරිහරාමි. ඒක මෛත්‍රියටත් වැටෙන එක අනක් මේ විපස්සනාටත් වැටෙනවා. සුවසේ වාඩි වෙලා බලන්න මොනවද දැනෙන්නේ කියලා. කොහෙන් පටන් අරගත්තත් කවුරු આવත් ඔතෙන් තමයි ඉඳ තියෙන්නේ. ඉතින් සමහරව ආනපනෙ කරලා ඔතෙන්ට වැටෙනවා, සමහරව පිම්බි මැක්ලිම් කරලා වැටෙනවා, සමහරව ඉඳගෙන ඉන්න ඉරියව්ව හරහා වැටෙනවා. කොහෙන් ගියත් ඒ පුරුදු කරපු මනස වැටෙන්නේ මේ ගොජේට තමයි. ඒ ගොජේ වැටුණාට පස්සේ සැකය අනිශ්චිත සහ විසා බය තමයි ඉදිරියට යන්න දෙන්නේ නැත්තේ. ඒ ගොජේ ගොජේ වශයෙන් බාර ගන්න. කොහෙන් ආවත් මේක මේකමයි. හිත ඒතකොට කියන එක කතාවකදී ඔබ වහන්සේ කියනවා පෞද්ගල ලක්ෂණ දකලා පොදු ලක්ෂණ දකින්න ඕන කියලා මම ඒ දේ මට තේරෙන්නෙත් නැහැ. එතන තමයිලාට ඔබ වහන්සේ කියනවා ආය මේ පොදු ලක්ෂණයට ආවනම් ආය ආනපනේ පවුරු ගන්නට යන්න එපයි කියලා ඒකත් තේරිලා තියෙනවා. ඉතින් සමේ තොරතුරු ලැබිලා ඒ තොරතුරු හසුරව ගන්න බැරිකමයි තියෙන්නේ. මේක මම හිතන්නේ මේ ලියපෙකනාගේ ප්‍රශ්න විතරක් කියලා. මම දන්න මුළු සභාවෙම තියෙන ප්‍රශ්නයක්. ඒ නිසා මේ ලියපෙකනාට කොන අහන්නට මේ කතා කරන්නේ. ඒ නිසා වාඩි වුණාට පස්සේ මේක එනවා දැන් අද පළවෙනි දවසේනේ දෙක තුන යනකොට කවුරුත් වගේ භාවනා මූඩ් එකට වැටෙනකොට පස්සේ මේ භාවනා වාතාවරණයට ඒ කොහෙන් පටන් ගත්තත් ඔතෙන්ට වැටෙනවා. වැටුණාට පස්සේ මේ වැටිච්ච එක සැක නොකර අනිශ්චිතතාවයකට ඉඩ නොතබා බයක් එන්න ඉඩ දෙන්නේ නැතුව ඒක හොඳට හුරු කරගන්න බලන්න. ඒක තමන්ගේ ප්‍රകൃතිය බව, නැත්නම් තමන්ගේ හැබෑ නිවහන බව, නැත්නම් මේක තමයි මනුස්සකම කියන්නේ කියලා හිතා ගන්න. මේක තමයි මේ දුක්ඛ දුක්ඛේ තියෙන ස්වභාවය. අපි මේක නැති කරන්න පුළුවන් දෙයක් කියලා හිතනවා. හරියට වතුරේ තියෙන තෙත ගතිය නැති කරන්න හදනවා වගේ. වතුර කියන්නේ තෙත ගතිය තමයි. ඔය ජීවිතේ ස්වභාවය ඕක තමයි. පිටින් කරදර නැති වෙනකොට. නිසා මේක හරි. පළවෙනි දේ කියන මේක සැක කරන්න එපා. මේකට අවික්කප්පසාදේ පහල කරගන්න නොසලින ශ්‍රද්ධාව. බය කරන ගතියක් මේකේ තියෙනවා. මොකද මෙතන මම යන්නේ. මෙතන මාන්න කරන්න දෙයක්වත් නැහැ. කොයි වෙලාව බලහිටියත් එකමයි පේන්නේ. තණ්හා කරලා කුට්ටි කඩා ගන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මේ මෙතෙක් කරගෙන ගිය මුළු ගමනම සම්පූර්ණ පච කරලා දාන්න. ඒ නිසා බයක් ඇති වෙනවා. ඒ වගේම අනිශ්චිතතාවයක් ඇති වෙනවා. මේක හරි පාරද වැරදි පාරද? සමතේද විපස්සනාද? ඉස්සරහට දැනන්නේ පසරද යන්නේ කියලා. ඉතින් අන්නේ தත්වයටදී නිසලවන ශකව මේක දිහා බලන්න හිටියොත් තැම්පත් වීම ඇර වෙන වෙන්න දෙයක් නැහැ. ශක කෙරුවොත්, බය කෙරුවොත් අනිශ්චිතතාවයට આવොත් කලබෙනවා. මේ ලැබපු දේ සාන්තිය ලබා ගන්න බෑ, සමාදාන් වෙන්න බෑ. එන්නේ එන්නේ එන්නේ කලබෙන්න පටන් ගන්නවා. හරියට මේ කැලේ බැඳලා හිටපු කැලේ නිදැල්ලේ හිටපු කුළුමී හරකෙක් ගමෙන් එනලා බැඳගත්තා. මම මේක උපයාගත්ත කෙනා ඒක මම මේ උපේලා තියෙන්නේ මේකයි කියලා එක සමාදන් වෙන්න දන්නේ නැත්නම් ඒක මෙයාට දඬුවමක් බවටපත් වෙනවා. හැබැයි බුද්ධ ශාසනයේ තියෙන තාක්කල් එහෙම විය යුතුම නැහැ. බුද්ධ ශාසනය නැති කාලේ භාවනා කරන අයට ඔන්නෝතෙන් තමයි යන්න පුළුවන්. ගියාට පස්සේ කරකොලත් යන්නේ. වගේ කවුරක්වත් නැහැ කියලා දෙන්නේ. ඉතින් මේක හරි දෙයක් දන්නෙත් නැහැ, වැරදිත් දන්නෙත් නැහැ, ඉස්සරහට දන්නෙත් නැහැ, පස්සට දන්නෙත් නැහැ. ඉතින් මේක උගුරේ පැටලි පැටලි තියෙනවා. ශාසනයක් තියෙනවා කියලා කියන්නේ මේක මෙහෙම තමයි ඔක හුරු කරගන්න, සැක දුරු කරගන්න බය වෙන්න එපා. අනිශ්චිතතාවයක් ඇති කරන්න එපා. මොකද මේක ලක්ෂ වාරයක් යන්න පුළුවන් තැනක් නේ. උරගාල බලන්න පුළුවන් තැන. මේ තමයි පොදු ලක්ෂණය කියලා හිතාගන්න. පොදු ලක්ෂණේ තියෙන අනිත්‍යය. ගොජේ. හැම වෙලාවම පැතිකඩ පෙරලෙනවා. දුක බලාගෙන ඉන්නකනට මූණට තමල ගන්නවා. අනාත්මය කියලා කියන්නේ මේක ඔබට ඕන විදිහට පවත්වන්න බෑ. ඔබට ඕන විදිහට ආණ්ඩු මට්ටු කරන්න බෑ. හැබැයි මේකට මෝහන දාලා ඉන්න තාක්කල් එක වාසනාවක් තියෙන කෙලෙස් නැහැ. මොකද කෙලෙස් නැත්තේ සැක කරනවා නම් කෙලෙස් තියෙනවා. මෙතන සැක නොකර හිටියොත් කෙලෙස් නැහැ. බය ඇති වුණොත් කෙලෙස් එනවා. මෙයා බය නොවී ඉන්නවා. ඒ වගේම අනිශ්චිතතාවයක් නැහැ. හොඳ නිසකෙල්ලයක් තියෙනවා. මේක මම උපයාගත් එකක් කිය. ඒකට තමයි තේරෙනවා මේ මේ ජීවිතේ ජීවත් කරවද්දිම අපි නොතෙමි කෙලස් ගාව ගන්න නැතුව අනා ගන්න නැතුව ඉන්නවා. හැබැයි ඒක උපයන්න ඕනේ. උපේනොයි කියලා කියන්නේ මම මෙතන ඉන්න බව මේ ලැබිච්ච විවේකයේ විවේකයේ බව දන්න ගතිය. ඒක සමාදන් වෙනවා කියන එක වචෙන් තමයි සිංහලෙන් ඉතුරුලා තියෙන්නේ. මේ ලියලා තියෙන්නේ සමාදන් නොවි. හැබැයි සමාදන් නොවීමත් නෙවෙයි යම් යම් වාක්‍යවල සඳහන් වෙලා තියෙනවා සමාදන් වෙච්ච ගතියකුත් තියෙනවා. හැබැයි සමාදන් වෙච්ච ගතිය අඩුයි. සැක හිතන ගතිය වැඩියි. ඒ නිසා මම මේ කතා කරන්නේ ඒ සමාදන් වෙන ගතිය වැඩිකරන සැකහිතන ගතිය අඩුකරන ලක්ෂ කෝටි වාරයක් මේකට යනවා. ගිහිල්ලා නැවත උරගාලා බලන්න නිසක වේතෙන්ද ගියොත් ඒ නිසක බව නැති කරන්න කිසිම කෙනෙකුට බෑ. සැක වෙනව නම් තමයි ඒ තරමට තමයි සැලෙනවා. නිසක වෙච්ච ගමන් ඔගේ තුර පුදුමාකාර tempatuක් එන්න පටන් ගන්නවා. හරියට උණු වෙච්ච රත් වෙච්ච ඉටි ටිකක් තිබ්බොත් කෙහෙම සීතල වෙන්නේ. අලුතෙන් කෙලස් දැම්මේ නැත්තම් කැළඹෙන්නේ නැත්තම් ඉතින් නොසැලෙන ගතිය තමයි මෙතෙන්ට අවශ්‍ය කරලා තියෙන්නේ. ඒකටයි ධර්ම සාකච්ඡාව කරන්නේ. ඒකට භාවනා කළා හරියන්නේ නැහැ. පොත් කියවලා හරියන්නේ නැහැ. ධර්ම සාකච්ඡාව විතරමයි තියෙන එකම ක්‍රමය. එනිසා ප්‍රශ්න ලිව්වට වයි කිසි අමනාකෙකින් නෙවෙයි මම මේ කතා කරන්නේ. නැත්නම් සාධාරණ සැකයක් තියෙනවා මේ කියන දේ දෙමලේ තේරෙනවද කියන එක. ඒක ගැනවත් මට තරහ යන්නේ නැහැ දැන්. ඉස්සර මට ඒකට තරහ යනවා. තේරෙනවද දැන් ලියපෙන්නාට නැත්නම් වෙන කාට හරි මේ මම තා කියන්නේ කියන තමයි අනා ගන්න වැඩි වෙනවද නැත්නම් තේරෙනවද කියලා මම කැමැති අදහස් ප්‍රකාශ කරන්න කැමැති නම් එහෙම නෑ වුණායි කියලාත් මම තරහ වෙන්නේ නෑ. ඒ නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්න. අදට ලැබී තිබෙන අවසාන ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විකාල භෝජනා ශිල්පදේ නොකඩෙන ආකාරයට උදේට තේ එකක් බොන්න පුළුවන් කීයෙන් පසුවද? තෙරුවන් සරණයි. මම එනකොට වාහනේදී මට දුන්න අමරණාත් මේ කොලයක්. ඒකේ තියෙනවා මේ දවස්වල අරුණ නගන්නේ 4:16 කියලා. ඒ 4:16ට පස්සේ ඕන වෙලාවක. අරුණ જાති තුනක් එක පෙන්තන නෝටිකල් මේ ඇස්ට්‍රොලොජිකල් ඇන්ඩ් සිවිල් කියලා අපි සාමාන්‍ය විනයට බාරගන්නේ සිවිල් මෙඩෝන් එක. ඒක දාලා තියුනේ 4:16ට. ඇස්ට්‍රොනොටිකල් ඇස්ට්‍රොනොටිකල් එකේ අපිට තියෙන්නේ 3:45ට. තුනහසස් පාරන්ට ආකාශයේ අන්තං සුද පේන්න පටන් ගන්නවා. නෑ රඹහා. අරුණුවන් පාට පේන්න පටන් ගන්නවා. 4යි 15 දාසේ වෙනකොට සුද එන්න පටන් ගන්නවා. ඊට පස්සේ පුළුවන්. ඒ නිසා පුදුමාකාර ආසාවක් තියෙන තේ එකක් බොන්න. අපි ඉතින් සාදු කියලා ඉදිරියට යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදීලා අත්දැකීම් එසවීමේදී විලුඹ එසවීම මාපට ඇඟිල්ල බර බර යොදමින් ඇඟිලි වලට බර යදීම. ගෙන යාමේදී පාදයේ ඇඟිලි පෙදෙස එසවීම ඇඟිලි වලින් එසවීම විලුඹ පෙදෙස පහළට යැවීම හා තප් මුලින්දර කියන අපෝ සක්මන් භාවනාවේදී ලද අත්දැකීම් එසවීමේදී විලුඹ එසවීම මාපට ඇඟිල්ලට බර වේදීමින් ඇඟිලි වලට බර වේදීම ගෙන යාමේදී පාදයේ ඇඟිලි පෙදෙස ඉහළට එසවීම විලුඹ පෙදෙස පෙදෙස පහළට යැවීම හා තැබීමේදී පළමුව විලුඹ තැබීම පසුව ස්පර්ශයේ මාපට ඇඟිල්ල හා ඇඟිලි හා ඊට සම්බන්ධ පතුලේ කොටස ස්පර්ශය සුඛ වේදනාව දුක් වේදනාව සියුම් බව සිසිල රළු බව තද කිරීමේදී සියුම් වේදනා ඇඟිලි පුරුක්කා අවට ගති අවට දැනේ උකුල සිට ධනෙහිස ධනෙහිස සිට වලලු කර සපාදයේ විලුඹට විලුඹ සිට ඇඟිලි දක්වා කොටස ඉහළ පහළ ගෙන යාම සංදි ක්‍රියාකාරී ක්‍රියාකාරී වීම මාංශ කොටස් වලට ආතතිය ටෙන්ෂන් දැනීම කායිකව සාමාන්‍ය ක්‍රියාකාරම් ක්‍රියාකාර ක්‍රියාකාරකම් වලදීද ඇතිවන සියුම් වේදනා සහ දුක්ඛය වැටහුණි දෙවෙනි කොටස දෙවෙනි කොටස සිටින් මෙඩිටේෂන් වලට සම්බන්ධයි. ඒ කියන්නේ ඉස්සලගේ කියන්නේ මේ විදිහට ඒ ස්වභාවික ලක්ෂණ බලමින් වෙනදට වැඩි වේලාවක් ඉන්න පුළුවන්ද වෙනදට වැඩි අඩු වේලාවකින් අතර වෙනවද නැත්නම් මොකද්ද ඒ විදිහට ඒ ස්වභාවික ලක්ෂණ දකිමින් මුහුණට මුහුණ දාලා ඉන්න ගතිය වැඩි වෙනවද අඩු වෙනවද කියන එක තමයි භාවනාවේ දියුණුව හා නොදියුණුව තීන්දුව වෙන්නේ. මේ වගේ විස්තර දක්ෂිනේක හොඳයි. ඒ මුණාට පස්සේ කොච්චරක් ඒ ඒ දර්ශනය දිගට පවත් ගන්න පුළුවන්ද කියන එක වැඩි කිරීමට උත්සාහ කරන්න කියන එක තමයි උපදේශයක් වශයෙන් කියන්න තියෙන්නේ. හොඳයි. දෙවෙනි කොටස ආනාපානයේදී මුලදීම දම් පැහැති ආලෝකයක් සමග දර්ශනයක් දැකීම දකින්වායයි මෙනෙහි කිරීම ඒ බාධාවක් ලෙස පැවතීම පසුව සමස්ත කයම ආශ්වාස ප්‍රශ්වාසය සමග චලනයකට ලක් වෙන වාසේ දැනීම ඒ පැවතීම පසුව හුස්ම ගැනීම නතරවනසේ දැනීම කඩා වැටෙනා වගේ දැනීම සමග නැවත ආශ්වාස ප්‍රශ්වාසය ඇතිවීම. දෙවෙනි වර භාවනාවේදී සත්වෙනි වර භාවනාවේදී ඊතරම් දුරට සතිය අරමුණේ පිටුවා ගැනීමට අපහසු වීම. නිදිමත දැනීම. ඉරියව් වෙන ඉරියව් වෙනස් සිටීම. ඉරියව් වෙනස් කළද එම ස්වභාවයේ පැවතීම එච්චරයි සම්නස්. ගලණයක් නැහැ. අතනේ මෙතනින් තැන් තැන් වලින් තොරතුරු වගේක් එකතු වෙලා තියෙන්නේ. උත්සාහය හොඳයි. උත්සාහය හොඳ වුණාට ඒක මේකේ මැද තේමාව මුල් කරගන්න නැහැ. නැත්තම් පිම්බි බැකිලිමට සාපේක්ෂව මේ තොරතුරු දීලා තියෙන ආලෝකයක් ගැන කතා කරනවා, කයක් ගැන කතා කරනවා. මේවා පෙනෙද්දී ආශස්පසසේ පෙනුනද නැද්ද? මේවා ප්‍රකට වෙද්දී ආශස්රේ අප්‍රකටව තිබුණා නැත්තම් අපසසේ නොතිබුණාම තිබුණා. නොපෙනීම තිබුණාද කියලා ඒ දිගට මුළු රචනයේම තියෙන තේමා වශයෙන් මූල කර්මස්ථානයේ මුල් තැන දෙන්න දන්නේ නැති නිසා අතනින් මෙතනින් තොරතුරු ටිකක් පෙන්නලා තියෙනවා. ඉතින් ඒ නිසා බලන්න ඒ කෝවුව පෙන්නුවත් මොනවා පෙන්නුවත් Tamanට ආශාර ප්‍රසාරට සම්බන්ධතාවය තියන්න පුළුවන්ද? ඒ පෙන්නගෙන තියෙනකොට මේ පේන දේවල් නිසා ආනාපානයේ හිත දිකට පැවැත්වීමට මේවා බාධා කරනවද නැත්නම් සාධක වෙනවද කියන හැම වෙලාවෙම තොරතුරු ඉදිරිපත් කරන්න ආනාපානයට සාපේක්ෂව ආනාපානේ නම් මූල කර්මස්ථානේ එහෙම නැතුව මේ තොරතුරු දුන්නට මේ රචනයක් තියෙන රචනයේ තේමාව නැහැ ඒ තේමාව නැතුනොත් ප්‍රෝග්‍රස් එකක් නැත්නම් ක්‍රමික දියුණුවක් බලාපොරොත්තු වෙන්න බෑ ඒ නිසා හැම වෙලාවෙදී මේ ලැබෙන තොරතුරුත් එක්ක මේක ඒකේ මූල කර්මස්ථාන තියෙන සම්බන්ධතාවයේ සහ සම්බන්ධතාවයේ මේ ගලණය එකතු කරලා ලියනවා නම් මේකත් වැඩිය හොඳයි. ඒකෝට Tamanටම ලොකු විශ්වාසයක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා. අදට තියෙන ලිඛිත ප්‍රශ්න මනස සුක්ලාස්. මම හිතන අපි කාලය අරගෙන තියෙන පැයක පමණ කාලයක් ඒ කාලේ පාවිච්චි වෙලා තිනවා. කෙසේ නමුත් සතිವಾರය સમાપ્ત කරන්න ඉස්සෙල්ලා වෙන කාට හරි වෙන මේ කියපු අදී පුත්‍ර මතින් හෝ නැත්තම් වෙන ප්‍රශ්න මතු කරන්න තියෙනවා අපි ඒක සඳහා ඉවසීමක් කරමු නැත්තම් විවේකයක් මේ මේ ඊට ප්‍රස්තාවක් ලබා දෙමු එහෙම නැත්නම් අපි සැසිවාරය સમાප්ත කරන අදහස් තමයි තියෙන්නේ. කාට හරි තියනවද වෙන මේ වෙලාවට අවස්ථාව ඇටියට කීවිත කළ යුතු දෙයක්? එහෙම නැත්නම් අපි මෙතන සිට පැයක පමණ කාලයක් ගන්නවා සක්මන් භාවනාව සඳහා. ඊට පස්සේ පැයකින් පස්සේ එකතු වෙනවා පරියන්කයකට.